This is a continuation from the previous track. හරිද? මේක වෙනස් කරන්න බෑ. මේක වෙනස් කරන්න බැරි වුණාට නිකන් හරි අදහසක් තියෙනවද කියලා බලන්න. දැන් අපි ගමු ආදරය කියන එකම ගමු පොඩ්ඩක්. මේ අපිට ලැබිලා තියෙන ආදරයක් තියෙනවා කියලා හිතන්න. මොකක්ද ඒක ගැන අදහස? ඒක ඒක ගැන දරුවෙක් කියලා හිතන්න. ඒක ගැන තියෙන අදහස මොකක්ද? ඒකනම් ඔය හාමුදුරුවෝ කිව්වට ඒකනම් වෙනස් නේද? හරි හා වෙනස් වෙනවා කියලා කියන්නේ කොච්චර දවසකින්ද දන්නේ නේද? ඔව්. දැන් අපි ඇතුලෙන් තියෙන හැඟීම මම අහන්නේ. නේද? හැම වෙලේම ඒක වෙනස් වෙන ස්වභාවයේ තියෙනවා කියන එක තිබ්බට හුඟක් වෙලාට අපේ හිත කියන්නේ නෑ ඒක වෙනස් වෙන්නේ නෑ නෑ වෙනස් වෙන්නේ නෑ. තව දවස් දෙකක් වෙනස් වෙන්නේ නෑ, තුනක් වෙනස් වෙන්නේ නෑ, අවුරුද්දක් වෙනස් වෙන්නේ නෑ. මේ සැරේ නම් වෙනස් වෙන්නේ නෑ. ඔය වගේ ඔය වගේ කෝලං කැලි ටිකක් තියෙනවා. නේද? එතකොට අන්න ඒව අහෝසි වෙන්න ඕන ටික ටික ටික ටික ටික ටික තමන්ගේ හිතේ විදර්ශනාව වැඩෙනවා නම් ඒව අහෝසි වෙලා තියෙන්න ඕන. හරිද? ඒව අඩු වෙලා තියෙන්න ඕන. ඒකේ තේරුම මේ ආදරය කරන එළවනවා කියන එක නෙමෙයි. හරි. ඒක හැමම තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඇයි? ආදරය කියන්නේ අතාත්වික හටගන්නේ නැති දෙයක්ද? නෑ හටගන්න දෙයක්. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක වැස්ස වගේ මං කිව්වේ. හැබැයි ඒක හටගන්න වෙලාව මට තීරණය කරන්න බෑ. මං කිව්වේ වැස්ස වගේ කියලා. වැස්ස පටන් ගන්න වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? බෑ. වැස්ස වැඩි වෙන වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? බෑ. වැස්ස අඩු වෙන වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? වැස්ස මහා රෞද්‍ර වෙන වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? අකුණු ගහන වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? නවතින වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? දැන් ගන්න ආදරය. හරි බලන්න ඒක පටන් ගන්න වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? අඩු වෙන වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? වැඩි වෙන වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? අකුණු ගහන වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? නේද? ඒක මහා රෞද්‍ර වෙනවා මට තීරණය කරන්න පුළුවන්ද? සෞම්‍ය වෙන වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? නවතින වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? එහෙනම් ඒක අනාත්මයි. මගේ වශයෙන් ගන්න ඒක දැනගෙන වැස්ස වෙලාවට මම මොකද කරන්නේ? මං ගමනක් යන්න ලෑස්ති වෙලා. හරිද? නේද? මම ඔහි තෙවෙනවද නැත්නම් පරිස්සම් වෙනවද? හරි මම කුඩයක්වත් මොකක්වත් නැහැ. මම පැත්තකටලා ඉන්නවා. ඇයි ඉන්නේ පැත්තකටලා? අයිනකට එලා. අපායන වහිනකොටම මම දන්නවා පායනවා කියලා. හා. කාගෙන් හරි අපිට ඇත්තටම ලොකු ආදරයක් ලැබෙනවා. ලැබෙනකොට මම දන්නවා හොඳට වහිනවා මේ වෙලාවේ. හැබැයි පහනවා. ඒක හැංගීමක්. එනේ කොයි වෙලාවකවත් අපි හරිද මේක මම බොහොම සත්‍ය කතාවක් මේ කියන්නේ කොයි වෙලාවකවත් අපි කොතනකදීවත් වැස්සක් වහිනකොට හරිද අපි වචනෙන් කියනවද වචනෙන් කියනවද හිතෙන් මේක පායනවා කියලා ද වැස්ස දකින්නකොට හඳුන ගන්නවද නැද්ද මං මේක චුට්ටකින් පායනවා කියලා. පාය පායපම් මං යනවා. නේද? අකුණු ගහනවා නම් මං බොහොම පරිස්සමෙන් ඉන්නවා. එක දිගට අකුණු ගහනවා කියලා නෑ ඔය අකුණු ගහන එක නවතිනවා කියලා මං වචනෙන් කියනවා. අකුණු ගහන එක නවතිනවා කියලා අතුලෙන් කියනවද? නෑ. අන්න ඒක දැනීමක්. හරිද? විදර්ශකයාට ආදරය ගැන එහෙම දැනීමක් තියෙනවා. තරහ ගැන එහෙම දැනීමක් තියෙනවා. හරි තේරුම් ගන්න පුළුවන් මං කියන්නේ. ඇයි එයා සිතුවිලි પરම්පරාව නැත්තම් සංස්කාරය අධ්‍යයනය කරා. අධ්‍යයනය කරන්න අවශ්‍ය කරන මානසික தත්ත්වය ඉස්සෙල්ලාම හදාගත්තා. ඒ මනස භාවිතා කරලා සංස්කාර ගැලීම කොහොමද වෙන්නේ? හටගන්නේ කොහොමද කියලා තමන්ගේ පැත්තෙන් බැලුවා. හරිද? ඒ බලනකොට ඒක අනිත්‍යයි, දුකයි, අනාත්මයි, ඒක අනාත්මව සකස් වෙන එක කියලා තේරුණා. එහෙම තේරිච්ච හින්දා එයා ඊට පස්සේ අනුන්ට ඒක ඇප්ලයි කරා. අනිත් අයට මේක යොදලා බලනකොට එයාට හොඳටම තේරෙනවා ඒක එයාටවත් අයිති නැති එකක්. වැස්ස වැස්සට අයිතිද? වැස්සේ වගකියුත්ත වැස්සද? ඔය තියන්නේ නේද? ස්වභාව ධර්මයට වැටෙන්න. හරිද? වෙන කෙනෙක්ගේ හිතත් තුළ ඇති වෙන ආදරේ අයිතිය එයාටද? එයාටද නැත. එයාට අයිතියක් නැති එකක් මං කොහොමද මට උන් හැදිස් තියාගන්න. නේද? මේ පිස්සුවෙන් නිදහස් වෙන්න. මේ පිස්සුවෙන් නිදහස් වෙන්න කියලා මේ වචන ටික කිව්වා බෑ. මේ පිස් මම දැන් කියනවා මම දැන් ලස්සනට කියනවා. ඔය පිස්සුවෙන් නිදහස් වෙන්න. ඒතර ඔය පැත්තට හිතනවා. ඇත්ත නේනම් නිදහස් වෙන්න ඕනේ. <laughs> හැබැයි නිකන් නිදහස් වෙන්න බෑ. ඒක නිදහස් වෙන්න නම් මේ පිස්සුව දකින්න ඕනේ. මේක හැදෙන විදිහ දකින්න ඕනේ. අනුන්ගේ නේද අනුන්ගේ තමන්ගේ සිතුවිලි සිද්ධ වෙන විදිය අත්දකින්න ඕනේ. එකකේ කුඩාම ඒකකේ අත්දකින්න කියලා. කුඩාම ඒකකවල තියෙන එකක් තමයි සංස්කාරය කියන්නේ. හරි? මේක මට අයිති ඇතුව හටගන්න එක නෙවෙයි. මේක අනුන්ගේ වැඩකුත් නෙවෙයි. අනුන්ගේ වැඩකුත් නෙවෙයි. මගේ වැඩකුත් නෙවෙයි. හැබැයි වැඩේ වෙනවා. ඒක ප්‍රශ්න තියෙන්නේ. හේතු ඇතිපොත් සිද්ධ වෙන එක. හේතු නැත්තම් වෙන්න තියෙනවා. අන්න එහෙම ක්‍රියා වැස්ස වහින්නේ හේතු තිබ්බොත් වහිනවා. මොනතරම් දැඟලුවත් හේතු නැත්තම් වහින්නේ නැහැ. අන්න ඒ වගේ අවුව පායන්නෙත් එහෙමයි. ගහක් හැදෙන්නෙත් එහෙමයි. සමහර ගස් තියෙනවා කොච්චර වතුර දැම්මත් කොච්චර පොහොර දැම්මත් නේද? ඈත්තර ගස් තියෙනවා හැදෙන්නෙම නැහැ. නේද? ඒ වගේ තමයි Taman දරුවෙක් හදනකොට ඒක දැනගන්න ඕනේ. නේද? ඉතින් බයිනවා. හ්ම් අරයාගේ ළමයා මෙහෙමයි මෙයාලට තමයි බැරි. මේකේ පුදුම දක්මිටි කෑමක් ගෙවල් වල තියෙන්නේ. නේද? හ්ම් ඉතින් කියන වචනේ ඉතින් මට කියන්න බෑනේ මම දන්නවනේ කියන විදිහ නේද? ඉතින් ඒ ඒ සිතුවිලි Tamanට එන්නේ නැහැ. Tamanට අයිති නැති දේවල් වගේක් අයිති නැති ක්‍රියාකාරකම් වගේක් එක්ක ජීවත් වෙනවා කියන එකත් එක්ක ලොකු සහනයක් ලොකු සොයක් එක්ක මේ තාම කොහෙද? මොකුත් ලොකු තත්ත්වයක් නැහැ. අද නමුත් මේක යට යන ආයතරයක්. හැම වෙලේම මේක මතක තියාගන්න ඕනේ. මේ ඇති වෙන අදහස යට ගිහිල්ලා ආයතරයක් වෙන ආත්මීය හැඟීම. දැන් මෙයා දැනගන්නවා ඔන්න ආවා. දැන් මොකද කරන්න ඕන? ආයෙ මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා උඩට ගන්නවා. දෙන්නෙම නැහැ. අන්න එහෙම තියාගෙන ඇති වෙන කුසලය අන්න එහෙම අකුසලයට යට වෙන්න දෙන්නේ නැතුව තියා ගැනීමට කියනවා සිහිය පවත්වා ගන්නවා කියලා. අන්න එකට කියනවා සති ප ဋ ාහණය කියලා. හරිද? එතකොට මොනවා ගැනද සතිපට්ඨානය? කය ගැන, වේදනා ගැන, සංඥා ගැන, සංකාරය ගැන විඥානය ගැන මේ පහ හතරකට බෙදෙනවා බුදුරජාණන් වහන්සේ කාය වේදනා චිත්ත කියන්නේ විඥානය ධම්ම කියන්නේ සංඥා සංකාර අන්න එහෙනම් සිහිය පවත්වා ගන්න ඕන කාරණා ටික අරගෙන පහ හතරකට බෙදෙනවා කාය වේදනා චිත්ත ධම්ම අන්න ඒ කාය වේදනා චිත්ත ධම්ම වලට කාය ගැන සිහිය පවත්වා ගන්නවට කියනවා කායානු පස්සනාව වේදනාව ගැන වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව කියලා. හරිද? එතකොට කියනවා ඒකායන මාර්ගය. ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යද්දං චත්තාරෝ සතිපට්ඨාන මේ සිහිය පවත්වා ගැනීමමයි දුක් නැති කිරීමේ ඒකම මාර්ගය සිහිය පවත්වා ගැනීම සිහිය නෙවෙයි කියන්නේ සිහිය පවත්වා ගැනීම හරිද එහෙනම් ඔන්න ඔය අවස්ථා දිට්ඨි විසුද්ධිය, කාංකායතන විසුද්ධිය කියන තැන් වලට එනකොට අපිට කාය වේදනා චිත අනිත් අර පැත්තෙන් සතිපට්ඨානය වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා මූලික වශයෙන්. තව එක පැත්තකින් අනුපස්සනා ටික වැඩෙනවා. එක පැත්තකින් සතිපට්ඨානය වැඩෙනවා. තව පැත්තකින් සති සම්පොඥංගය ධම්මවිජය සම්පොඥංගය කියන්නේ අර අන්න. තව මේ මේ අවබෝධයට අවශ්‍ය කරන දේවල්. අපි කරුණු තීව්‍ර වශයෙන් සියුම් වශයෙන් කරුණු දැනගෙන හිටියේ නැත්තම් හරිද? ගුරුවරුන්ගෙන් අහලා මෙන්න මේකයි නාම කොටස මේකයි රූප කොටස මේකයි පටිච්ච සමුප්පාදය හරිද? මේවා අවබෝධ කරගෙන හිටියේ නැත්තම් මේවා අහගෙන තිබ්බේ නැත්තම් මම මොනවත් එක්කද ගලපන්නේ නේද? එහෙනම් මට නුවණ තියෙන්න ඕන. එන්න ඒ නුවණ කියන එක මේකෙන් නැగిලා එන්න ඕනේ. ඒක අවබෝධයේ අංගයක්. කවදා හරි දවසක මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න ගියාම එක අංගයක් තමයි පුංචි පුංචි දේවල් පිළිබඳ තියෙන සියුම් වශයෙන් සියුම් කොටස් ගැන තියෙන දැනීම. අන්න අභිධර්මය ඉගෙන ගන්න කට්ටියට මේක ලොකු පහසුවක් තියෙනවා. හැබැයි අභිධර්මේ නැහැ කියලා මේක තේරුම් ගන්න බැරි නෑ. ඉගෙන ගන්න කෙනෙකුට මේක ලොකු පහසුවක් තියෙනවා. එහෙනම් පුංචි පුංචි කොටස් ගැන තියෙන දැනුම. ඊළඟට ඒ දැනුම තිබ්බට මදි සිහිය වර්ධනය කරලා තිබෙන්නේ නැත්තම්. අන්න සති සම්පෝඥය. මේ සිහියයි නුවණයි දෙකම තිබ්බට මදි එන අකුසලයේ යටපත් කරගෙන ඉස්සරහට යන්න අවශ්‍ය කරන වීරිය හිතකින් ඉපදුන්නේ නැත්තම්. හරිද? අර ආර්ය ශ්‍රාංග මාර්ගයේ පැත්තෙත් ඒක කතා කරා. මේකෙත් ඔය විදිහට ප්‍රීති සුඛ ආදි වශයෙන් මේ අර කතා කරන පැත්තම බොජ්ජංග පැත්තත් කතා කරන්න පුළුවන් හොඳට. එහෙනම් අපි ඔක්කොම පටල ගන්න ඕනේ. ඒක පැත්තක් කතා කරගෙන යන්. දැන් එහෙනම් දැන් අපි ඉන්නේ කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ දැන් දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මට සත්‍යය පේන්න පටන් ගන්නවා කෙනෙකුට නාම රූප දෙක විදිලා. කාංකා වේතන විසුද්ධිය කියලා කියන්නේ අපි මේ බොහෝ දේවල් කතා කරා හේතුත් එක්කම පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්න කියන්නේ හේතුත් එක්කම දැනෙන්න පටන් ගන්නවා. මෙයාට මේ තරහ එන්නේ මෙන්න මේ හේතු හින්දා. ඔක මේ ප්‍රායෝගික නැත්නම් නෙවෙයි. හරිද? මෙයාට ඊර්ෂ්‍යාව එන්නේ මෙහෙම හින්දා. මෙයාගේ ශරීරය ඊළඟ ශරීරය ගන්න. ශරීරයක් කියලා එකක් ගත්තාම හරි ඒ ගැන තමයි පොඩ්ඩක් හරි කතා කරමු. පහනක්. මට ඕන වෙනවා පහනක හැඩය, පහන් දැල්ලක හැඩය එක ගාන්න තියාගන්න. කිසිම වෙනසක් වෙන්නේ මම මොකද කරන්න ඕනේ? මොකක් හරි ක්‍රමයක් හදන්න තිරේ කැරක් කැරක් හිමිතරේ උඩට එන්න. ඒතකොට අර යටින් පිච්චෙන ඒවා කැඩෙන්නත් ක්‍රමයක් හදන්න ඕනේ. නේද? ඊළඟට හුලං එක ගානට එන්න බාහිරින් හුලං එන්නේ නැති වෙන්න හදන්න ඕනේ. නේද? දැන් මම කියන්නේ මොනවද? තෙල් එක ගානට තියෙන්න ඕනේ. ඒ කියන්නේ හේතු ටික එක ගානට එන විදිහට හැදුනොත් ඵලය හැදෙනවා. පහන් දැල්ල කියන්නේ හරියම හොඳ උදාහරණයක්. පහන් දැල්ලක් නැත්නම් අපි කියමු ගෑස් ලිපේ දැල්ල කියලා. ඇයි ගෑස් එක ඕෆ් කරනකොටම දැල්ල නිවෙන්නේ? හරි. එහෙනම් මම කියනවා මේ මොහොතේ ගෑස් ලිපේ දැල්ලක් තියෙනවා නම් ඊළඟ මොහොතේ තියෙන්නේ ඒකමද? ඒකම තිබ්බනම් අරක ඕෆ් කරනකොට ටිකක් වෙලා තියෙන්න ඕන. එහෙනම් ඕෆ් කරනකොටම අර දැල්ල අයින් වෙන්නේ හැම මොහොතෙම දැල්ලක් හැදෙන්න ගෑස් ඕන වෙලා තියෙනවා. නේද? ඒ කියන්නේ මේ මොහොතේ තියෙන එක නෙවෙයි ඊළඟ මොහොතේ. මේ මොහොතේ තියෙන එක නෙවෙයි ඊළඟ. හැබැයි මේ මොහොතේ තියෙන එකින් දා රත් වෙච්ච කාබන් හේතුවක් වෙනවා ඊළඟ මොහොතේ දිලිහෙන්න. ඒක වෙනම කතන්දරයක්. නමුත් මේ මොහොතේ තියෙන එක ඊට එහාට තියෙනවා නම් අර කෝෆ් කරපුවම තව ටිකක් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් පහන් දැල්ල කියන්නේ හැම වෙලෙම වෙනස් වෙවි අලුත් වෙවි හැදෙන එකක්. ඒකට ඒකත් සම්තතියක්. නේද? හේතු නිසා සකස් වෙන එක. මේ ශරීරය. මොකද කියන්නේ? නියපොතු වැවෙන්න වෙනම වෙලාවක් තියෙනවද? අපේ නියපොතු වැවෙන්නේ නැති වෙලාවක් තියෙනවද? නැහැ. කොණ්ඩේ වැවෙන්නේ නැති වෙලාවක් හරි ගෙවෙන්නේ නැති වෙලාවක් තියෙනවද? හැම මැරෙනවා කියලා දන්නව නේද? හැම මැරෙන්නේ නැති වෙලාවක් තියෙනවද? නැහැ. නේද? රුධිරේ කැරකෙන්නේ නැති වෙලාවක් තියෙනවද? නැහැ. මේ හැම දෙයක්ම ඇතිවීම නැතිවීම කියන මේ හැම රූපයකම හැම වෙලෙම සිද්ධ වෙන දෙයක්. එතකොට රූපේ ආයශය කියන එක චිත්තක්ෂණ 17යි කියලා අපි අහලා තියෙනවා නේද? ඒ කියන්නේ මේ මොකක්ද උඩ අපි අපි එක දිගට ඉන්නවා වගේ පේන්නේ ඇයි? අපේ මේ කැඩිලා බිඳිලා යන රූපය වෙනුවට රූප කලාප වෙනුවට තව රූප කලාප වගේ හට ගන්නවා. හැබැයි ඒ හටගන්න හේතු වෙන්නේ කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හතර. හරි? අපේ ආහාර රටාව එක වගේ නේද? ඊළඟ එක්කෙනෙක් ගත්තාම එකපාරටම ලොකු චිත්ත වෙන විපර්යාසයක් වෙන්නේ නැහැ. කර්මයක් එහෙමයි, ඍතුවත් එහෙමයි. එහෙනම් දවසක් ඇතුළත දෙකක් ඇතුළත නැවත නැවත නැවත නැවත තුනක් හතරක් පහක් හයක් ඇතුළත නැවත නැවත නැවත නැවත මේ රූප කලාප හටගන්නේ පරණ ඒවට සමානව. પરම්පරාව ඒකට කියනවා රූප પરම්පරාව කියලා. ඒක පරණ ඒවට සමාන විදිහට. ඒකින් දා අපිට මේක රූපයක් පේනවා එකම විදිහට තියෙන බව. තියෙනවා වගේ පේනවා. නමුත් ඒවා හැම වෙලේම අලුත් වෙවි හදිස්සිය කර්ම වෙනස් වුණොත් මොකද වෙන්නේ? මේ මූණ පිච්චෙනවා. නේද? එක්ක පරිපලකින් වැටලා සම්පූර්ණ වෙනස් වෙනවා. නේද? එක්ක එක දවසක් උදේ බලනකොට ලොකු gediyak ඇවිල්ලා මොකක් හරියක් වෙලා. නේද? මේ චිත්ත වෙනස් වෙනව කොහොමද දන්නේ? ඒකට කොච්චර ඉක්මනට වෙනස් වෙනවද? දැකලා තියෙනවද? සමහර වෙලාවට සමහර අය නේද? ඒක 아무තෙන් කියන්නේ නැහැ. hina මූණ තරහ මූණ වෙන්න වැඩි වෙලාවක් යනවා. මේ මස් මොකවත් දන්නේ නේද? මේ මූණේ තියෙන මස් ලේ මොනවත් දන්නේ මේ මස් පිළි මොකුත් දන්නේ නමුත් මේක හිනහ මූණ තියෙන එක පාටම තරහ මූණ වෙන්න යන්නේ සෙන මාත්‍රේ. නේද? හිතේ ඒක තමයි චිත්තේ බලපෑම රූපයට කෙලින්ම. අයගේ කිසි කතාවක් නැහැ. මේ මොකක්වත් මොනවත් දන්නේ නැහැ. මේක තියෙන මොකක්වත් මොනවත්ම දන්නේ නැහැ. එහෙනම් අන්න එහෙමයි. එහෙනම් ඒ වගේම බලන්න කෙනෙක් හදිසියේ ඊ타ත්ම ලෙන්ගතු ඉන්න කෙනෙකු මැරෙනවා. දැකලා තියෙනවද? අනිත් එක්කෙනාගේ මරණය සිද්ධ වෙනකම් පරණ මූණ එන්නෙම එන්නෙම නෑ. එයාත් ඒකෙන් මැරලා යනවා. පරණ මූණ ආයේ ගන්න බෑ. තිබ්බ මූණ ගන්නම බෑ. ඒ තමයි චිත්තයේ වෙනස. ඒතර චිත්තයේ ලොකු වෙනසක් වුණොත්, කර්මයේ ලොකු වෙනසක් වුණොත් ඒවා වෙනස් වෙනවා. නේද? එහෙනම් මේක ලොකු වෙනසක් වෙන්නේ නැති තාක්කල් ක්‍රමානුකූල ක්‍රමානුකූල වෙනස් වෙගෙන වෙනස් වෙගෙන යනවා. අපි රැවටෙනවා. ඒ රූප પરම්පරාව රැවටලා ඒකට එක එක නම් දාලා. මේ රූප પરම්පරාවට එක එක නම් දාලා තියෙනවා. ඒ හැදෙන හරියට මේවා ගඟක හැදෙන සුලි වගේ. ගඟක වතුරක් ගලාගෙන යනකොට තැන් තැන් වල ලොකු සුලි හැදෙනවා, පොඩි සුලි හැදෙනවා නේද? ඒවා හේතු අනුව හැදෙන්නේ. ඇත්තට මේ සුලිය සෑහෙන වෙලාවක් තියෙනවා. සමහර තැන් වලදී. ඉතින් අපි සුලියට නමක් දානවා. මේ මේ සුලිය සිරිවර්ධන, මේ සුලිය කරුණාරත්න, මේ සුලිය වීරපාල කීක එක එක නම් දානවා. හරිද? ඒ වගේ තමයි මේකත් සුලියක්. හරිද? ඒ චිත්තය හේතු වෙලා කර්මය හේතු වෙලා ඇති වෙන සුලියක්. ඉතින් ඒක හේතු නැති වෙනකොටම සුලිය අතුරුදහන් වෙනවා. ඉතින් කෑමොර දෙනව නැති වුණෝ මොනවා වුණත් දන්නේ නැතෝ මාත් පයින්නෝ වලට පයින්නෝ කියලා නේද ඒ වැරදි අවබෝධයෙන් හින්දා. ඉතින් මේක අවබෝධ කරගත්ත කෙනාට තේරෙනවා මේක සිතක ඇති වෙන සිතුවිලි නිසාවෙන් උපදිනා වූ නේද හේතුඵල ධමයක් නිසා සකස් වෙන එකක් මේකයි තේමට ගන්න බෑ. මේකේ හේතු එහෙම මෙහෙම වැටෙනකොට ඒක හරියන වෙලාවල් තියෙනවා. ඒකනේ මම කරන්නේ ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල කරලා බලනවා නේද? ස්වභාව ධර්මයට අනුව ළමයි හදනවා කියන්නේ මොකක්ද කියලා සංකල්ප සම්පූර්ණ වෙනස් වෙනවා. ළමයෙක් හදනවා කියන්නේ මොකක්ද? විවාහ වෙනවා කියන්නේ මොකක්ද? දැනට තියෙන සංකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මේ එහෙම එහෙම සංකල්ප ඇතුව ජීවත් වෙන කෙනාට සාම ඒකත් කියලා ඉන්න සාමාන්‍ය ජීවිතේ වැඩම නැති වේද? දැන් තමයි වැඩම නැත්තේ. ඇයි? ලෝභ දේශ මොහෙන්ද පිස්සු වගේ වෙලා ඉන්නේ. කිසිම අර්ථයක් රසයක් නැහැ. අවබෝධ වෙච්ච ගමන් අවබෝධය තුලින් ඉන්නකොට තරහ යන්නේ නැත්තම් තේරෙනවා. හරි ළමයෙක්ගේ ඔළුව අත ගාලා ඒ ළමයාට ආදරෙන් ඉන්න ඕන කියලා තේරෙනවා. මං බොහොම වටින දෙයක් කියන්නද? හරි. මම මෙහෙම කියන්නම්. මොකක්ද ඔය දරුවෙක් කියලා ගන්න මුහුණ සිප ගන්නවා කියලා මොකක්ද අපි කරන්නේ? හරිද බලන්න සිද්ධිය තේරුන්නේ අපිට හරිද ඔන්න දෙන්නෙකුට දෙන්නෙක් ඉන්නවා අම්මගේ පුතගේ කියලා ගොඩාක් ආදරෙයි දැන් දෙන්නගෙම හිතවල ආදරෙයි පුදුලා ඒක ඇත්ත හරි ඒක වෙනස් වෙන එකක් නමුත් මේ කාලය වෙනකොට ඔන්න සැරින් සැරේ සැරින් සැරේ හැම කට ගන්න දැන් මේ දෙන්න කාලයකට පස්සේ හම්බ වෙනවා හම්බුණා දෙන්න දෙපැත්තෙන් දුවගෙන එනවා දැන් මේ ශරීර දෙක කිට්ටු වුණා හරි කිට්ටුලා මොකද වෙන්නේ මේ ශරීර දෙක මේ කිටි කිටියේ තද වුණා. හරිද? දැන් මේ මොනවද තද වෙලා තියෙන්නේ? මෙලෝ දෙයක් දන්නේ නැති මේ හම් දෙක දන්නේ මොකක්වත් මස් මොකක්වත් දන්නේ නේද? මේ දෙක මෙහෙම තද වෙලා තියෙනවා දැන්. හරිද? දැන් බලන්න මේක නේද මනුස්ස ජීවිතයක දෙන්නෙකුට ලං වෙන්න පුළුවන් උපරිමය. මොකද කියන්නේ? මෙච්චරයි නේද පුළුවන්? මේට වඩා බෑ නේද? කාට හරි හිසිලා තියෙනවද දන්නේ නැහැ. මේ දැන් දැන් මේ දෙන දැන් මෙහෙම ඉන්නවා. ඉන්නකොට ටිකකින් මොකද කරන්න වෙන්නේ? ඉන්න බෑ දැන්. ඇයි? මේ මෙහෙම උනේ සතුටු වෙන්න දැන් අමාරුයි. <laughs> මං කිව්වේ දැන් මොකද කරන්නේ? අතහරින්න වෙනවා. හරි. මේ විදර්ශකයෙකුට දැනෙන විදිහ. තමන් විදර්ශනාව හරියට කරනවා දැනෙනවා. හරි. තමන්ගේ දරුවා සිප වැඳ ගන්නකොට දැනෙනවා මේ මේ තමයි මැක්සිමම්. මීට වැඩි එහාට අපිට ලඟ වෙන්න දෙන්න පුළුවන්. එහෙනම් මම මම උපරිමයට ආවා මේ. එහෙනම් තවත් මොනවද? දැන් ආයෙ කියන්නේ මොකද? ටිකක් වෙලා ඉඳලා ආයෙ. නේද? දැන් මේක කට්ටියට මදි. හරිද? මේක මදිනේ. පුළුවන් නම් ඇතුළටම ගන්න බලා ගන්න ඕනේ. ඒකට බෑ. ඇතුළටම යන එක්කෙනෙක් ඉන්නවා. කවුද? හුස්ම යනවා නිකන් හදවතටම යනවා වගේ. ඒකෙන්ද මොකද කරේ? අනිත් ශරීරය උඩින් නහය තියලා හුස්මත් එක්ක අදිනවා උඩට තියලා. නේද? මේ මෙහෙම තියලා ජොරෝස් කාලා උඩට පුළුවන් නම් මේක ගිරිනවා වගේ අදහසකින්. ඉතින් ඔච්චර තමයි පුළුවන් උඩට තියලා. මේ කාටවත් දන්නේ නැහැ hina වෙන්නේ. නේද? එතකොට විදර්ශනා කරනවා නම් ජීවිතයේ මේ සිද්ධි හරියට ඇනලයිස් කරගන්න ඕනේ. හරි මේ සිද්ධි ඔක්කොම දැනෙන්න ඕනේ. නැතුව මේ වෙන විදර්ශනාවක් තියෙන්න දෙන්නේ. මේවා අහෝසි වෙන්නේ එතකොටයි. දැන් මේ මේ අහෝසි කරගත්ත අයට අහෝසි කරගත්තොත් මේ විදිහට මේවා එයාට ළමයෙක්ගේ මුහුණ ඉමින්න බැයිද? පුළුවන්. ඇයි? එයා දන්නවා දැන් අනාත්ම සංඥාව නේද? එයා දන්නවා මේ පුංචි ගහ හැදෙන්න නම් මේකට පොහොර වතුර ඕනේ. ඒක ධර්මතාවයක්. එහෙනම් මම මෙයාව සිප වෙනද ගන්න ඕනේ. මෙයාට මගේ ආදරය ඕනේ. එහෙනම් මෙයා මේක කරනවා. කරන්නේ අවබෝධයෙන්. අධික තණ්හාවකින් නෙවෙයි. ඒකයි කියන්නේ ධර්මය තුලට එන්න ධර්මය තුල විදර්ශනා කරන්න විදර්ශනා කරනකොට ජීවිතය පිළිබඳ තියෙන දැක්ම වෙනස් වෙන බව. හරිද? ඒ දැක්ම වෙනස් වෙන්නේ නැති විදර්ශනාවකින් ඇති ඵලක් නෑ. මේක තමයි යනකොට මාර්ගය ඉස්සරහට යනකොට Tamanට පැහැදිලිවම Tamanගේ ජීවිතය වෙනස් ක්‍රමයකට දැක දැක දැක දැක ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව අරහෙන් මේ තණ්හාවෙන් වැඩ කරනවා මෙහෙන් මේ හොර භාවනා කරනවා. දවස් 15ක් ගිහින් ආවා කියලා කියනවා 15ක් ගියා ආවා ළමයි බලාගෙන ඉන්නවා අම්මා හරි. අපේ අම්මගේ හරි කුහක වැඩ තිබ්බා තරහ යන ඒවා තිබ්බා මේ සැරේ නම් හරි අන්තං ආවට පස්සේ සහනෙන් ඉන්න පුළුවන් කියලා ළමයි හිතාගෙන ඉන්නවා. නේද? එහෙනම් ගිහිල්ලා එනවා. ඇවිල්ලා දවස් දෙකක් ඉන්නවා හැබැයි හොඳට. ඊට පස්සේ තිබ්බට වැඩි හපන්. ඉතින් එතකොට අපිම බලන්න ඕනේ අපිව හරි තැනට වැටිලාද? මෙවැනි සිතුවිලි එන්න නම් අනිවාර්යයෙන්ම කය අනුව කයෙහි දැනීම අත්දකින්න ඕනද නැද්ද? වේදනාවේ සත්‍ය తත්වය අත්දකින්න ඕනද නැද්ද? සිතේ ඇත්ත తත්වය අත්දකින්න ඕනද නැද්ද? නේද? සිතුවිලි වල ඇත්ත తත්වය අත්දකින්න ඕනද නැද්ද? සිතුවිලි වල ඇත්ත తත්වය අත්දැක්කොත් නේද එයාට තේරෙන්නේ මේ මොකද්ද කියලා. නේද? මෙතන මේ වෙලා තියෙන්නේ මේ කයවල වල ප්‍රශ්නයක් නෙවෙයි සිතක තියෙන ප්‍රශ්නයක්. නේද? ඒක අත්දැක්කොත් නේද තේරෙන්නේ මේ අධික තණ්හාවයි මේ නේද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. නේද? දුකක් ඇති වෙනකොට ඒ දුකට හේතුව තණ්හාව කියලා තේරෙන්නේ අර විදිහට හරියට අවශ්‍ය කරන විශ්ලේෂණය කරොත්ද නැද්ද? මට තණ්හාව කියන එක එන්නේ නැහැ කියලා තේරෙන්නේ තමන් ගැන ගවේෂණයක් කරොත්ද නැද්ද? ඒක එන්නේ හේතු සකස් වුණොත් විතරයි කියන එක තේරෙන්නේ ඔය වගේ ගවේෂණයක් කරපු කෙනෙකුට නැද්ද? නේද? එහෙනම් නිකන් බෑ. චතුරාර්ය සත්‍ය ගැන නිවැරදි අදහස් එන්න නම් ඒවා ආශ්‍රය කරලා තියෙන්න ඕනේ. ඒවට හේතු දන්නවා. අපිට සිතුවිලි එන්නේ ආශ්‍රය කරලා තිබ්බොත්. එහෙනම් දැන් තේරෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඩේටාබේස් එකක් වෙන්නේ කාටද? කොහොමද ඒක කරගන්නේ කියලා දැන් තේරෙනවද? දත්ත ගබඩාවක් බවට Tamanට දුක් ඇති වෙනකොට ඒ දුක් වලට දුක් නැති කිරීමේ ක්‍රමවේදය Tamange මනසින් ආර්ය ශ්‍රැංග මාර්ගයට අනුකූලව එන විදිහට හදන්න නම් මොකද කරන්න ඕන? ඒ ඒ දුකට හේතුව ඒ ඒ දුක නැති කරන ක්‍රමය මේ මේකේ මෙතන තියෙනවා මෙන්න මේකේ මෙතන තියෙනවා මෙන්න මේකේ මෙතන තියෙනවා කියලා මෙනෙහි කරන්න ඕනද නැද්ද? එහෙනම් මෙනෙහි කර කර මෙනෙහි කර කර Tamanට හදා ගන්න පුළුවන්. නේද? එහෙනම් මට මේ ලෝකයේ මිනිස්සු සත්ව පුද්ගලයෝ විදිහට පේන හින්දා සහ ආත්ම වශයෙන් පේන හින්දා මට තරහ යන්නේ. පුද්ගලයත් එක්ක තරහ යන්නේ ඒකට. හරිද? පුද්ගලවාදයෙන් තරහ යන්නේ ඒකට. පවත්වන්න මං උත්සාහ කරන හින්දා. හරි. ඒ පවත්වන්න මගේ හිතේ උත්සාහය එන්නේ පවත්වන්න පුළුවන් කියලා හිතෙන හින්දා. එහෙනම් අන්න එහෙම හිතෙන්නේ මට අනාත්ම ලක්ෂණය පැහැදිලිලා නැති හින්දා. ඔන්න ඔය විදිහට කාංකායතරණ විසුද්ධිය නැත්නම් පටිච්ච සමුප්පාදය මේ කාංකායතරණ විසුද්ධිය උපදින්නේ සත්පුද්ගල සංඥාව හටගන්නේ පටිච්ච සමුප්පාදය දන්නේ නැති හින්දා. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ හේතුඵල ධහම. හේතුඵල ධහම ගැන යම්කිසි කෙනෙක් අවබෝධාත්මකව කල්පනා කරා නම් නුවණින් යුක්තව අන්න ඒ තනත්තාට මේ සත්පුද්ගල සංඥාව අයින් වෙනවා. එතකොට මේක ගැන තව චුට්ටක් කියන්න ඕනේ හින්දා මම යනවා මහා නිදාන සූත්‍රයේ තියෙන කරුණු දෙකකට විතරක් පරිත්‍සම්පාදයේ ගැන ඒක තියෙනවා තණ්හාව උපාදානය වෙන හැටි ගැන. හරිද? තණ්හාව උපාදානය වෙන හැටි ගැන තියෙනවා කොහොමද මේක වෙන්නේ කියලා. මේකේ නිකම් මම කියන්නම්. අර පිරිමි ළමයෙක් ගැන කතා කරන්නේ ගැහන් ළමයෙක් දැක්ක ගමන් සන්තෝෂයක් ඇති වුණා කියලා. අන්නේ සන්තෝෂය ඇති වෙන්නේ ඇයි? තණ්හාවෙන්ද. හරිද? මේ තණ්හාවෙන්ද එයා නැවත නැවත නැවත නැවත හැරි හැරි හැරි හැරි හැරි හැරි බලන්න වෙනවා එයාට. හරි? මේ බලනකොට මොකද වෙන්නේ? එයාට ඒ තණ්හාවත් එක්ක තව පොඩ්ඩක් එයාගේ හිත වෙනස් පියවරකට වැටෙනවා. ඒකට කියනවා පරිේශන මට්ටමට වැටෙනවා කියලා. තණ්හාවේ ඉදිරි පියවර. තව ටිකක් වැඩි වෙනවා ඒක. ඒක පරිේශනය. පරිේශන මට්ටමකට හිතක් වැටුනහම තණ්හාව තිබ්බොත් තමයි පරිේශන මට්ටමට වැටෙන්නේ. බලන්න තමන්ගේ ජීවිතය එකතු කරන්න මේකත් එක්ක පරිශ්‍රණය කියලා කියන්නේ දැන් එයා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා දැන් අර දැක සතුටක් නැති උනේ. හෙට මොකද කරන්නේ? අපිට මෙතනින් බොහෝ ගැහැණු ළමයි ඇවිදගෙන යනවා කියලා. හෙට මොකද මේ පිරිමි ළමයා කරන්නේ? ආපහු මේ ප්‍රදේශයට ඇවිල්ලා හොයනවා. නේද? බලාගෙන ඉන්නවා. හ්ම්. අන්න ඒ ඒකට කියනවා ඒ බලාගෙන ඉන්න හොයන මට්ටමට ආපුවාම කියනවා යම් වස්තුවක් මේ ලෝකේ එයාගේ මනස පරිේශන මට්ටමට ගියා කියලා. වස්තු හොයන මට්ටමට ගියා. හරිද? අන්න එහෙම හොයන කෙනෙකුට ඔන්න හම් වෙනවා. එයාට හම් වෙනවා. එතකොට කියනවා ලාභය කියන මට්ටමට ගියා කියලා. හරිද? දැන් එයා මෙයාගේ රූපේ විතරක් නෙවෙයි ඒ ළමයා අද hina වෙලා ගියා. හරිද? දැන් ඒ ගහන ළමයා hina වෙලා ගියා කියලා කියන්නේ දැන් මෙයා ගෙදර ගියා. දැන් හෙට මොකද්ද අදහස? හෙට හම්බෙන එක විතරද? දකින්න එක විතරද? නෑ හෙට තව පරිශ්‍රණයක් කරනවා. මොකද්ද? හෙට hina වෙන්න ඕනේ යාට. හරිද? හරිද? දැන් යාට බොහෝ ගැහැණු ළමයි එතනින් hina වෙගෙන ගියා. හරියන්නේ නෑ. හරිද? ලාභයක් ලැබෙන්නේ නෑ. වෙන hina වලින් ලාභයක් ලැබෙන්නේ නෑ. දැන් මොකද වෙන්නේ? ඒකෙන් විතරයි ලාභයක් ලැබෙන්නේ. අන්න ලාභයක් ලැබෙනවා එකෙන්. දැන් ඊළඟ දවසේ තව පරිශ්‍රණ. ඊළඟ දවසේ දැන් hina වෙලා විතරනේ කතා කරලා ගියා. දැන් කතාව පරිශ්‍රණ මට්ටමට ගිහිල්ලා හිත ලාභය කියන තැනට ගිහිල්ලා. හරිද? ලාභය කියන තැන උද්දාමයටපත් වෙන එක. ඊට පස්සේ එන අධ්‍යවසනය කියලා එකක්. හරි? ඒ කියන්නේ මොකද්ද? මේකේ සටහන් පිරික්සනවා. හරි? මගේ වගේ, මගේ වගේ කියලා. හරිද? ඒ වගේ සටහන් පිරික්සීමකටපත් වෙනවා. ඒක පෙළඹීමක්. ඒක හිතේ තව පියවරක් ඉස්සරහට යනවා. හරිද? ඒකත් එක්කට යාට උපදිනවා නන්දි රාගය කියලා. ඒ කියන්නේ දැන් මොකද වෙන්නේ? තිබ්බටත් ඇඩිය ලොකු සතුටක් උපදින්න පටන් ගන්නවා. ඒක දැකීමේ සතුට, ඇසීමේ සතුට දැන් දැන් වෙන සතුටක් මේකෙන් ඇරෙන්න නැති තත්ත්වෙට හිතක්පත් වෙනවා. මේ සම්පූර්ණයෙන්ම මේ මොකද්ද මේ ගහක් හැදෙනවා වගේ තණ්හාවේ හැදෙන ක්‍රමය. ඊළඟට ඊළඟ ස්ටේජ් එක තමයි පරිග්‍රහය කියලා කියන්නේ. පරිග්‍රහය කියන්නේ මොකද්ද? තදින් අල්ලා ගැනීම. ඒ කියන්නේ මගේ අය තදින් අල්ලා ගන්නවා. ඊළඟට ඕක ඉස්සරහට එනකොට එනවා රැක්ම කියලා එකක්. ඒ කියන්නේ එතනින් එහාට පරිග්‍රහයෙන් පස්සේ එන්නේ මසුරුකම. හරි මච්චරිය. මසුරුකම කියන්නේ මොකක්ද දන්නවද? මෙච්චර කල් තිබුණේ තව ප්‍රශ්නයක් එනවා හිතට. වෙන කෙනෙකුට නම් බෑ, බලන්නත් බෑ, අහන්නත් බෑ. හරිද? එහෙම තමයි එහෙම වුණාම තමයි නේද? වටපිට බලන්නේ නැතුව යනවා කියලා නිද්දානේ. වටපිට බලන්න බෑ අරකට. ඒ තමයි ඔය தත්ත්වයේ මනසේ ඇති වෙන උපාදාන වෙන හැටි. හරි ඒකට කියනවා මසුරුකම කියලා. මසුරුකමෙන් පස්සේ ඇති වෙන රැක්ම කියලා එකක්. මේව මේ අජීව වස්තු විතර නෙවෙයි ජීව වස්තුන්ටත් එහෙමයි. හරිද? රැක්ම කියන එක ඇති වෙනකොට මොකද වෙන්නේ? රැකීමේ ලොකු අවශ්‍යතාවයක් වෙනවා. දැන් ඒ කොටස රැකගෙන අර මස් කෑල්ල ගත්ත කපුටට වෙච්ච වගේ වැඩක් දැන් වෙලා තියෙනවා. ඒක රැකීමේ දැඩි අවශ්‍යතාවයක් වෙනවා. ඒකත් එක්ක මොකද කරන්නේ? උපාදාන බවට පත් වෙනවා කියන්නේ මොනවද? දඬු මුගුරු අතර ගන්න වෙනවා. ඊට පස්සේ නේද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද. මේ මේ මේ පියවරවල් වලට එනකොට හරිද? ඒ ඒ විදර්ශකයෝ පටිසම්පාදය ගැන දන්න අය මොකද කරන්නේ? දැන් Tamanටම තේරෙනවා. මං කොහොම හරි බේරගෙන හිටියා මාව පරිශ්‍රණ මට්ටමකට ඇවිල්ලා වගේ. අහවල් වස්තුවින්ද ඕක තමයි වාහනයක් හින්දා වෙන්නත් පුළුවන්. ඒ වාහනේ පරිශ්‍රණ මට්ටමට ආපුවම තමයි අර පාර යනකොට ඒ වාහනේමයි හොයන්නේ. හරිද? ඊට පස්සේ මේ වාහනේ ගන්න අවශ්‍ය කරන පරිසරය හම්බ වෙනකොට කියනවා ලාභයක් හම්බුනා. හ්ම්. හරි. හරි ඊට පස්සේ මේ වාහනේ නැතුව මට කිසිම සතුටක් නෑ නන්දි රාගයට ගිහින්. <laughs> ඕක නැත්තම් වැඩක්ම නෑ. මේ ෆෝන් එක නැත්තම් වැඩක්ම නෑ. මේ පුද්ගලයා නැත්තම් වැඩක්ම නෑ. ඔය ඔක්කොම මේ ලෝකේ තියෙන පංචකාම සම්පත්තිය ග්‍රහණය වෙන හැටි මේ. හරිද? එන්න ඒ සතුටු වීමින්ද ඇලෙනවා, ඇලීමින්ද ග්‍රහණය වෙනවා. ඒකින්ද අපි එක කෑල්ලක් හපාගෙන මුළු ජීවිතේම අරගෙන යනවා. හරිද? කැලි කීපයක් හපා ගන්න සමහර අය. හරි? ඒකමයි ජීවිතේ. එතනින් හර මොකක්වත් නැහැ. සමහර අය ගියක් හපා ගන්නවා. සමහර අය වාහනයක් හපා ගන්නවා. හරි මතක තියාගන්න හොම් කියනුනේ මම ඇවිල්ලා වගේ පේන්නට මම අපේ ගේ හපාගෙන දින්නේ, වාහනේ හපාගෙන දින්නේ, දරුවෝ හපාගෙන දින්නේ, එන් ස්වාමියා බහරව හපාගෙන දින්නේ කියලා. <laughs> එහෙම දැනෙන්න ඕන හොඳට. හරිද? ඉතින් පටිච්චසම්පාදේ දන්නයි එහෙම දැන් අපිට ඔය හපාගෙන ඉන්න අය දැක්කම තරහ යනවා සමහර අයට. <laughs> ඒ තරහ යන්නේ නැහැ මේ වෙලා තියෙන සිද්ධිය තේරුම් ගත්තා. සමහර අය ඉන්න සමහර දෙමාපියෝ ඉන්නවා තමන්ගේ දරුවා මොකක් හරි එකක් උපාදානය කරගෙන. හරිද? බලන්න මේ පටල ගන්න පටල ගැනීමilla උපාදානය වෙලා තියෙන අපි හිතමු අනවශ්‍ය සම්බන්ධතාවයක් ඇති කරන දැන් උපාදානය වෙලා අපි දැන් දැන් මේ විදර්ශනාව කරන වැඩිහිටියා දැනගන්නවා මේ දරුවාට යම්කිසි රූපයක් උපාදාන මට්ටමට ඇවිල්ලා තියෙනවා. එහෙම දන්න කෙනා මොකද කරන්නේ? ක්‍රමානුකූලව කාලයක් අරගෙන හිමින් සැරේ ඒක අයින් වෙන්න ඉඩ අරිනවා. ඒක අනවශ්‍ය නෑ. දන්නේ නැති කෙනා මොකද කරන්නේ? අඩිය පොළේ ගහලා ඒ වෙලාවෙම උපාදානය අයින් කරන්න හදනවා පරිේශන මට්ටමෙනුත් එහාට. ඉතින් මරණයක් අන්තිමට. හරිද? දන්න අය, Taman ගැන දන්න අය, අනුන් ගැන දන්න අය, සිතුවිලි ගැන දන්න අය ඒවා ක්‍රමානුකූලව හේතු අයින් කරලා නැති කරලා හරි අපූර්ව ජීවිතයක් ගෙවනවා. හරි ඒකින්ද තමන්ගේ ජීවිතය වෙනස් වුණාද කියලා බලාගන්න විදර්ශනා කරනවා නම් එහෙම නොකරනවා නම් කරලා වෙනස් චින්තනයකට එන්න ඕනේ කියලා හිතන්න හොඳයි දැන් යම් තවත් ටිකක් එහාට මේ වගේ தත්වයටපත් වෙච්ච කෙනෙක් දැන් ඔය කියන කාංකාවේතන සුද්ධිය දක්වාපත් වෙච්ච කෙනෙකුට එයා භාවනාවේ යෙදලා ඉන්නකොට හරි ලස්සන දේවල් වෙනවා එතකොට අර ලොකු සමාධියක් ඇති වෙනවා. ඒ වගේම තමයි ලොකු ආලෝකමත් ස්වභාවයක් ඇති වෙනවා. හරිද? ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. අසාමාන්‍ය ප්‍රීතියක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි හැම දෙයක්ම දැන් මම ඔය කිව්වා වගේ හැම දෙයක්ම විනිවිද පේන්න පටන් ගන්නවා. හරිද? විනිවිද පේන්න පටන් ගන්නවා මෙතන තියෙන මේක මෙතන තියෙන මේක මෙතන තියෙන මේක කියලා විනිවිද පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට ලොකු වීරයක් ඇති වෙනවා මම නිවන් දකින්නමයි කියලා. හරිද? සමහර වෙලාවට ලොකු අවබෝධයක් ඇති වෙනවා මම ඉස්සෙල්ලා කිව්වා අවබෝධයක් ඇති වෙනවා වීරයක් ඇති වෙනවා. ඊළඟට ඔය වගේ ලොකු උපේක්ෂාවක් මේ ජීවිතේ ජීවත් වෙන මොකුත් නෑ ලොකු උපේක්ෂාවක් ඇති වෙනවා. හරි. දැන් වෙන වැඩේ බලන්න මෙයාට ඇති වෙන මේ ආලෝකමත් ස්වභාවය භාවනා කරන්න ගියාම ලොකු ආලෝකමත් ස්වභාවයක් තියෙනවා. මෙයා හිතනවා මේක තමයි විදර්ශනාව. මේක තමයි හරිම දේ. මේ ලෝකේ වෙන කාටවත් මෙව්ව නැහැ. මං තමයි භාවනාවේ නැත්තම් අවබෝධයේ පොර නේද? එහෙම හිතන්නේ. මං තමයි කෙනා. හරි. වෙන කාටවත් ඕවා නැහැ. හරි. ඉතින් තමයි ළඟ ඉන්න ගුරුවරයෙක් කියන මේ ඕක අසහරින්න ඕන දෙයක්. ආ, එයාට ඕක නැතුව ඇති එකයි. හරිද? ගොඩාක් රැවටෙනවා. හරිද? ආලෝකයට රැවටෙනවා, සමාධියට රැවටෙනවා. හරිද? මේ පස්සද්ධියට, ඒ කියන්නේ මේ ඔක්කොම සංසිඳනවා කාය කාය සිත සංසිඳලා ඊටාම සුවදායකව ඉන්නවා. ඒ தත්වයන් එයා හිතනවා එක්ක නිවන කියලා හිතනවා වැරදීමක් ඇත නැත්නම් ඒවට ඒවට සම්පූර්ණයෙන්ම තණ්හාව උපදිනවා. ඒවට තණ්හාව උපදිනවා. ඒව නැතුණු දුකටපත් වෙනවා. අන්නේ தත්ත්වයට ආපම කියනවා උපක්ලේශයන් කියලා. හරිද? ඒවා ගැන අවබෝධය නැති අය එතන රැගෙනවා. එතන හැදෙනවා. හරිද? ඒවා ගැන අවබෝධය නැති අය එතන හැදෙනවා. ඒවා ගැන අවබෝධය සිය නෑ දැනගන්නවා. මට උපක්ලේශ පහළ වෙනවා. ඒ කියන්නේ තමන්ගේ විදර්ශනාව හින්දාම තමන්ට ඉපදිච්ච යහපත් දේ ගැන ඇලිලා එතන හිටිනවා. එතනින් හරිය යන්න බෑ. හරිද? අන්න ඒ தත්වය කඩාගෙන යන්න අවශ්‍ය කරන අවබෝධය විශේෂයෙන් ඒ වගේ වෙලාවට කීකරු සිතකින් ගුරුවරයෙක්ගේ අවශ්‍යතාවය එනවා. හරි? එතකොට අන්න එහෙම එන අවශ්‍යතාවය එනකොට මොකද වෙන්නේ? ඒ එහෙම අය තමයි සමහරලාට ඒ කියන්නේ නිවන් දැක්කම කියලා හිතනවා. හරිද? ඒ එහෙම අය සමහර කියන ඒවා ඇත්තටම නිවන් දැකලා කියලා හිතාගෙන කියන අහිංසක දේවල්. හරි? එතනින් එහාට යාලට යන්න බෑ. එතනින් එහාට දැනුම ඇති කරගන්න උවමනාවකුත් නැහැ. ඇයියා සම්පූර්ණ ඉවරුණා කියලා හිතනවා. ඒ වගේ අය තව කෙනෙකුට සහතිකයක් දෙන්න පුළුවන්. හරිද? හරිද? ඒ වගේ දේවල් එයාගෙන් අහලා බලලා ආ මෙහෙම වුණාද? ආ එහෙම ආලෝකය ඇති වුණාද? ආලෝකය ඇති වුණා නම් හරියටම හරි. ඔයාගේ සිතයි කය සංසිඳුණාද? ආ සංසිඳුණා හරියට හරි වැඩේ වෙලා. හරිද? ඔයාලට මේ වගේ අවබෝධයක් තියෙනවද? ආයෙනම් හරි. එයාගේ මිම්මෙන් අනිත් අය මැල්ල එයාට සහතික දෙනවා. ඉතින් මේක ලොකු අපරාධයක්. සමහර අය දැනගෙන කරනවා සමහර අය නොදැනගෙන කරනවා. ඉතින් මේන්න මේ தත්වෙට தත්වෙන් අයින් වෙන්න බෑ ගුරුවරයෙක්ගේ දැනුම පිළිගන්නේ නැතුව. එතකොට අන්න ඒ தත්වෙන් එහාට පැන්නොත් අන්න එතකොට යාර කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වුණා කියලා. එයාට ආය පාර වරදින්නේ නැහැ. හරිද? එයාට මේ වගේ ඇලීමක් එන්නේ නැහැ. ඔන්න ඒ தත්ත්වයට ආවට පස්සේ කෙනෙකුට ආයසරයක් අර ඇතිවෙච්ච අනුපස්සනාවල් අපි අර කතා කරපු නාම රූප පරිච්ඡේදය ඉතාම ප්‍රබලව සියුම්ව තීව්‍රව දැනෙන්න පටන් ගන්නවා. හරිද? නාම රූප වෙනදාට දැනුණාට වැටිය තීව්‍රව එයාට නාම රූප පරිච්ඡේදය දකින්න ඒ දැකීම කොච්චරද කියනවා නම් දැන් ඉස්සෙල්ලා අපි කතා කරන්නේ සංඥා වගේ ඇති වෙනවා කියලානේ. දැන් ওই නාම රූප පරිච්ඡේදය ඇති වෙන්නේ ඇති වුණාට පස්සේ එයාට නාම රූප පරිච්ඡේද නොවි කෙනෙක්ව දැනෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ දැන් දැන් මෙහෙම දැන් අර ඊට කලින් නාම රූප පරිච්ඡේද වුණාට එයාට තියෙන්නේ මේ නාම රූප දෙක නැති ඒක නාම රූප දෙක ගැන හැම වෙලේම අදහසක් නෑ මේක නාම රූප දෙකක් නෙවෙයි කියන වචනයක් ඒ කියන්නේ සිතුවිල්ලක් එන්නෙම නෑ ඒ කියන්නේ ඒකේ සිහිය පිහිටිලා තියෙනවා අන්න ඒ ගානට ඒකේ ඒකේ නාම රූප පරිච්ඡේදයේ සිහිය පිහිටිලා තියෙන්නේ සිහිය පිහිටලා තියෙන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල එන්නේ නැති තත්ත්වයට ආපුවම කියනවා නාම රූප පරිච්ඡේද ඥානය ඉපදුනා කියලා හරිද? ඒ කියන්නේ හැම වෙලේම එයාට මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙක් ගැන කතා බහ කරනකොට මේක දෙකක් විදිහටම මනසට අවබෝධ වෙනවා. උදාහරණයක් අපි ගත්තොත් එහෙම සුවඳයි මලයි. ඒක මලකුයි සුවඳකුයි ගත්තොත් ඔක කවදාකවත් අපිට එකක් කියලා හිතෙනවද? ඒක එකක් කියලා සිතුවිල්ලක් අපිට එන්නේ එන්නේ නැහැ. අන්න ඒ වගේ. මල කියන්නේ ශරීරය නම් සුවඳ කියන්නේ නාම කොටස නම් අන්න ඒ වගේ වෙලා අපිට. හරිද? කෙනෙක්ව දැකලා කතා කරනකොට දැකලා කතා කරනකොට හැම වෙලෙම එන්නේ ඔය විදියට. ඒ කියන්නේ එයාගේ මනසට ඒක මේ අපහසුවෙන් අමාරුවෙන් මේක නාම රූප දෙකක් නෙවෙයි මේක නාම රූප දෙකක් නෙවෙයි හරිද මේක නාම රූප දෙක එකක් නෙවෙයි කියලා හිතලා ගන්න එකක් නෙවෙයි මම අර කිව්වා නේද විශ්ව භාෂාවක් කියලා හඳුනා ගැනීමක් තියෙනවා අන්න එහෙම නාම රූප දෙක දැන් මග්ගමග්ග ඥාන දර්ශනයේ සුද්ධියෙන් පස්සේ අර ඕබාස පීති පස්සද්ධි කියලා මම දැන් ඔය විස්තර කරපු ටික ඒ ටිකෙන් පස්සේ එයාට ඇති වෙන தත්ත්වය තමයි නාම රූප පරිච්ඡේද ඥානය ඇති වෙනවා. හරිද? ඊට පස්සේ තවදුරටත් එයා නාම රූප පරිච්ඡේදයේ සිහිය පිහිටවාගෙන වාසය කරන ගමන හැබැයි නිකන් නෙවෙයි තව ගුරුවරුන්ගෙන් තව තොරතුරු දැනගෙන පොත්පත් හොයාගෙන මේ වෙනකොට ගවේෂණශීලී කොහොමද? හරිද? ඒ මානසිකාර්ය කොහොමද ගවේෂණශීලී? අර කරුණු බොහෝ දන්නවා. ඒ දන්නේවත් එක්ක එයාට පටිසම්පාදය ගැන එයා අවිද්‍යාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන ආදි වශයෙන් දන්නවා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දන්නවා සහ මම ඔය කිය විදිහට විහිදුවලා යන විදිහවලුත් තැන් තැන් වල දන්නවා දැන් ඔය තණ්හා උපාදාන බවටපත් වෙනවා වගේ දන්නවා අන්න ඒකින්ද මේ නාම රූප දෙක ඊට පස්සේ දැනෙන්න පටන් ගන්නවා හේතුත් එක්කම දැනෙන්න පටන් ගන්න ගන්නට එනවා හරිද හේතුත් එක්ක මේ එන එන එන එන සිතුවිල්ල එන එන එන එන වේදනාව එනේන එනේන කායික ස්වභාවයන් මේකට හේතුව මේකයි මේකට හේතුව මේකයි මේකට හේතුව මේකයි මේකට හේතුව මේකයි කියලා එයාට අර අර වගේ ගින්දර ගැන මං කිව්වේ ගින්දර ආරේ දකින්නකොට භයානක දෙයක් නැති කිරීමක් තියෙන හේතුව මේකයි හේතුව මේකයි කියලා අපිට 아무තෙන් කියන්න ඕනේ වෛද්‍යවරයාට අර තමන්ගේ නේද ලෙඩේ ගැන කියනකොට ඒකට හේතුව එයාට දැනෙනවා අන්න ඒ වගේ නාමයේ හේතුවත් රූපයේ හේතුවත් වෙන වෙනම වෙන වෙනම දැන ගන්නට මානසිකාරය සකස් වෙනවා. ඒ සකස් වෙන්නේ මෙනෙහි කිරීමෙන් හින්දා එහෙම සකස් වුණොත් එයාට ඒ විදිහට මානසිකාරය සකස් වුණොත් එයාට ආය තවදුරටත් හේතු නැතුව යමක් වෙනවා කියන සිතුවිල්ලක් එයිද? ඔන්න ඔය අවස්ථාව වෙනකොට ඒකේ සිහිය පිහිටිලා තියෙනවා නම් එයාට මේ සිතුවිල්ලෙන් ගැලවෙන්නත් බෑ. ගැලෙන්න බැගෙන එයාට හේතුත් එක්කම නාම රූප දැනෙන්න පටන් ගන්නවා. ඇයි? එයා මෙනෙහි කරලා මෙනෙහි කරලා නේද එතන සිහිය ආවා. එතෙන්ට නුවණ තියෙනවා. වීරියෙන් කටයුතු කරා දැන් නේද? සීල විසුද්ධියේ ඉඳලා චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය මේ ඔක්කොමත් එක්ක මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මේ ඔක්කොම හේතු වෙලා මොකද වෙන්නේ? දැන් යාර මේ වගේ පැහැදිලිවම හේතුව දකින පැත්තකට එනවා. එයාට හැම වෙලෙම යම් දෙයක් දකිනකොට හේතුවත් එක්කම යම් සිතුවිල්ලක් කෙනෙක්ගේ ඇතුලෙන් දකිනකොට තමන්ගේ සිතුවිල්ලක් ඇතුලට හේතුවත් එක්කම දකින්න පුළුවන් ස්වභාවය එනවා. එතකොට පැහැදිලිවම වෙනදා වගේ නෙවෙයි දුකක් ඇති වෙනවා නම් අනිවාර්යෙන් අපි පටන් ගත්ත තැන අනිවාර්යෙන් හරි පැහැදිලිවම හේතුව විතර මොකක්ද දකින්නේ? තණ්හාව. එහෙම නැති වෙලාවක් එන්නේ නෑ. හරියටම හේතුවක් දකිනවා. හරිද? දුකක් ඇති වෙනවා නම් පැහැදිලිවම හේතුව මොකද්ද? පැහැදිලිව තණ්හාව. හරිද? එහෙනම් ඔන්න හේතු දකිමින් දකිමින් වාසය කරනවා. අන්න ඒ ගානට ආපුවම කියනවා පච්චය පරිග්ගහ ඥාණයට ආවා කියලා. ඒකට කියනවා පච්චය පරිග්ගහ ඥාණයට ආවා කියලා. ඥාණයට ආවා කියලා කියනවා නම් ඒක වෙන මොකක්වත් නෙවෙයි. ඒ ඥාණය ඉපදුනා කියලා කියනවා නම් එතන මොකද්ද? ඒකට ප්‍රතිවිරුද්ධ අදහස් එයාට එන්නේ නැහැ. හැබැයි මේ தත්වයක් පිරිහෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. තව මේ සෝවාන් කියන තැනට නැත්තම් ආර්ය ශ්‍රාවක මාර්ගයේ අංග කියන තැනට ඇවිල්ලා නැහැ. හරිද? මේ මොකද මේ වෙලා තියෙන්නේ ටික ටික ටික ටික මෙයා සම්මා දිට්ඨිය පැත්තෙන් වර්ධනය වෙමින් ගිහින් සම්මා සංකප්ප පැත්තෙන් වර්ධනය වෙමින් ගිහින් නේද මේ කියන හැම එකකදීම අපි සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඔක්කොම කතා කර කර ආවද නැද්ද? එහෙනම් අංග 8ම වර්ධනය වෙමින් යනකොට මේවා වෙන්නේ ඒවා වර්ධනය වෙන්නේ නැත්නම් මේක වෙන්නේ නැහැ. මේ කොතෙන්ද මේ බැහැගෙන තියෙන්නේ දැන්? චක්කුකරණේ, ඥානකරණේ, උපසමාය, අභිඥාය කියන දේවල් තමයි මේ ඒව දිගේ තමයි මේ යන්නේ. හරි. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වර්ධනය වෙනවා නම් Taman තුල ওই වගේ වෙනස්කම් වෙන්න ඕනේ. ලෙඩ හොඳ වෙන්න ඕනේ. හරිද? ලෙඩ හොඳ වෙන්නේ නැත්තම්, ඔහම හොඳ වෙවි යන්නේ නැත්තම් මේ මම ඇවිල්ලා ඔකට බුදුහාමුදුරු දේශනා කරනවා. අනුන්ගේ හරක් බලා ගන්න. ඒක දේශනා කරලා තින්නේ කෙලින්ම මට. ඒ මොකද කියන්නේ? අනුන්ගේ හරක් බලා ගන්නවා කියන්නේ හරක් රකින්න එක බොහොම හොඳයි. හැබැයි පස්කෝරස Tamanට නැහැ. දැන් මම විදර්ශනා වඩන්නේ නැත්තම් කියෝ කියෝ විතරයි නම් ඉන්නේ. මේකෙන් ලැබෙන ප්‍රතිඵල කාටද? අනිත් අයට. මට මොකුත් ඒක කියන්නේ අනුන්ගේ හරක් බලා ගන්නවා කියලා. Taman ධර්ම භාණ්ඩාගාරයක් වුණාට වැඩක් නැහැ. ඒක Taman ඒ පස්කෝරසේ වින්දේ නැත්තම් වැඩක් නැහැ. හරි? එහෙනම් ඔන්න ඕක දැන් අපි දැනගත්තා. හරි? දැන් මොකද කරන්නේ? දැන් ඊට පස්සේ continue listening by clicking next track number